වික්ඛු අංගෝ චක්කුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ ගානේන සංවරෝ සාදු සාදු ජීවාය සංවරෝ එච්ච සංවර කම යහපත් වන්නේ කන සංවරකම යහපත් වන්නේ නැහැ සංවරකම යහපත් වන්නේ දිව සංවරකම යහපත් වන්නේ ආයේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සම්බත්ත සංවරෝ සම්බත්ත සංවතෝ භික්ඛු සම්බ දුක්ඛා පමුච්චති කය වචනය සිත සංවර වන්නේ සෑම සංවර යහපත් වන්නේ සංග සෑම තැන සංවර වී ඉන්නේ සසරෙහි සියලුම දුක් සිඳලන්නේ සත්ත සංයතෝ පාද සංයතෝ වාචාය සංයතෝ සංයතුත්තමෝ අඤ්ඤත්ත රතෝ සමාහිතෝ ඒකෝ සන්තුසිතෝ තමෝ භික්ඛුං අත්පාවල සංයමය තිබෙන්නේ වදනින් සැමතින් සංවරවන්නේ එකඟ සිතින් බහුලෙහි නියලෙන්නේ මගපල තුලිනා හිසඟයි යන්නේ යෝ මුක සංයතෝ භික්ඛෝ මිතබානී අනුන්දතෝ අත්තං ධම්මං ච දීපේති මధుරං තස්ස වාසිතං යම් සංගනක් කට රැකගෙන ඉන්නේ සීමාවක් ඇති කතා කරන්නේ සංසුන් විහිඳ දම් පවසන්නේ නම් ඔහුගේ බස සුමිහිරි වන්නේ ධම්මාරාමෝ ධම්ම රතෝ ධම්මං අනුවිචින්තයං ධම්මං අනුස්සරං භික්ඛු සම්ධම්මාන පරියායති සදහම් වල හිඳ එහිම ඇලෙන්නේ සදහම් යලි යලි මෙනෙහි කරන්නේ ඉදහම් අනුවම නැවත සිතන්නේ සදහම් ඇසුරින් නොම පිරිහෙන්නේ සලබං නාති මඤ්ඤේ නාඤ්ඤේ සංපියං චරේ අඤ්ඤේ සංපියං බික්ඛු සමාධින් නාදි ගච්ඡති සමලද බිය අවමන් නොකරන්නේ අන්ලද දෙය ගැන ලොබ නොකරන්නේ අන්ලද දෙය ලොබ කරතොත් වන්නේ ඒ සංගතෙම සමවතට නොෙන්නේ අප්පලාභෝති චේබික්ඛු සලාභං නාති මඤ්ඤති තං වේ දේවා ප්‍රසංසන්ති සුද්ධා ජීවින් අතන්විතං අංගනම ලද දෙයමුත් සුළුවන්නේ තම ලද දෙය අවමන් නොකරන්නේ පිරිසිදු දිවි ඇති නොමැලිව ඉන්නේ ඒ සංග නම දෙවියන් පතසන්නේ සම්මසෝ නාම රූපස්මින් යස්ස නක්ඛි මමයිකං අසතාචේන සෝචති සවේ භික්ඛූති උච්චති නාමයේ රූපය දෙක පවතින්නේ එහෙයින් මම යන හැඟුම නොෙන්නේ එය නැති කල්හිද සෝක නොවන්නේ එහෙයින් හේ සංග නමය කියන්නේ මෙත්තා විහාරියෝ බික්ඛු පසන්නෝ බුද්ධ ශාසනේ අධිගච්ඡේ පදං සන්තං සංඛාරූප සමං සුඛං මෙත් වන්නේ සංගනම බුදු සත්නෙහි පහදින්නේ සංසිඳු මෙහි සුවයෙන් යුතු වන්නේ අමනිවනට හේින් පැමිණෙන්නේ සිංච බික්ඛු ඉමං නාවං සික් චිත්තා තේනෝ මෙස්සති චත්වාරාගංච දෝසංච තතෝ නිම්බානමේහිති හිරුර නැමැති මේ නැව තුල වැරදි හැඟුම් දිය බැහැර ඉසින්නේ රාදොස් සිඳ හැර සැහැල්ලුවන්නේ ඉන්පසු ඔබ අම නිවනට යන්නේ පංචතින්දේ පංචජයේ පංචචුත්තරි භාවයේ පංච සංඝාති ගෝ බික්ඛු ඕගතින්නෝති වුච්චති ඕරම් භාගිය පසද සිඳින්නේ උද්දම් භාගිය පසද තිඳින්නේ රාගාදීපත් සංග ඉක්මන්නේ සංග සසරේ සැඩ පහර දිනන්නේ ජාය බික්ඛු මාච පමාදෝ මාතේ කාම ගුනේ භමස්සු චිත්තං මාලෝ ගුලං ගිලේ පමත්තෝ මා කන්දි දුක්ඛ මිදන්ති දයමානෝ නොපමාවී ඉඳ බවුන් වඩන්නේ කම්ගුණ සිත තුල නොම බමවන්නේ තමාව සිත ලෝහෝ ගුලි නොගිලින්නේ මේ දුක් යයි කියමින් නොහඬන්නේ නත්ති ජානං අපඤ්ඤස්ස පඤ්ඤානත්ති අජානතෝ යම් හි ජානං ච පඤ්ඤාචේ සවේ නිම්බාන සම්තිකේ අනුවන යාවිත දැහැන්නුවන්නේ දැහැනක් නැති කල නුවන නොවන්නේ නුවනත් දැහැනත් දෙකම තිබෙන්නේ එතැනින් හේ නිවනට ලංවන්නේ ශුඤ්ඤාගාරං පවිත්තස්ස සම්පකින්තං සබික්ඛුන අමානුසීරති හෝති සම්මා ධම්මං විපස්සතෝ දන හිස් තැනකට පැමිණ සිටින්නේ සංගනම සංසුන් සිත් ඇතිවන්නේ දහම් අනුව විදසුන්ද වඩන්නේ ලෝතුරු රතියකි ඉන්දිඳ ගන්නේ යතෝ යතෝ සම්මසති කන්දානං උදයම්බයං ලබති තීති පාමුඤ්ඤං අමතං තං නිගානතං පත් කණ්ඩේ වන්නේ මේ ලෙස යයි සිහියෙන් විමසන්නේ ඒ විට ඉන් සතුටයි ඇතිවන්නේ ඒ වැටහීමම අමාව වන්නේ චක්‍රාය මාදී භවති දපඤ්ඤස්ස භික්ඛුනු ඉන්ද්‍රිය ගුත්ති සන්තුත්ති පාපි මොක්ඛේ ච සංවරෝ මිත්තේ භජස්සු කල්යාණී සුද්ධා ජීවේ අතන්දිතේ පටිසන්තරවුච්චස්ස ආචාර කුසලෝසියා තතෝ පාමඤ්ඤ බමුණෝ දුක්ඛසන්තං කරිස්සසි නුවණ වන්නේ පාමුක් හී සංවරවද ඉන්නේ යහපත් මිතුරන් ඇසුරට ගන්නේ හොඳ පිළිසඳරින් යුක්තව ඉන්නේ ආචාරයෙහිද දක්තව ඉන්නේ එසේයින් පමුදය බහුලව ඉන්නේ දුක්වල කෙලවර ඇති කරගන්නේ වස්සිකාවිය පුප්පානි මන්දවානි පමුංචති එවං රාගං ච දෝසං ච විප්පමුං චේත භික්ඛවෝ දසමන් වෙලිහි නමුත් ඇතිවන්නේ පරවුන මල් නටුවෙන් පෙරලන්නේ ඊලිස රාදුස් ඔබ තුල වන්නේ වූ මහණෙනි එය අත්හැරලන්නේ සන්තකායෝ සන්තවාචෝ සන්තවාසු සමාහිතෝ වන්තලෝ කාමිසෝ බික්ඛෝ උපසන්තෝති උච්චති සංසුන් කය වචනද ඇතිවන්නේ එතනින් සංසුන් සිත ඇතිවන්නේ පස්කම් සුවයෙහි ඇල්මනුවන්නේ ඒ සංග නම සංසිඳු නැයිවන්නේ අත්තනා චෝදයත්තානං පතිමාසේ අත්තමත්තනා සෝ අත්ථගුත්තෝ සතිමා සුඛං භික්ඛු වියාහිසි තමන් විසින් තම වරද බලන්නේ වරද ඇතොත් එහි පවසන්නේ අක්තාහි අත්තනෝ නාතෝ අත්තාහි අත්තනෝ ගති තස්මා සංයමයත්තානං අස්සං භද්‍රෝවානිජෝ සමහට පිහිට තමාමය වන්නේ පිළිසරණද ඒ ලෙසමය වන්නේ විලඳවු තම හොඳ අසු රැක ගන්නේ එපරිදි තම අත් බව ඉක්මන්නේ පාමුඤ්ඤ බහුල භික්ඛු පසන්නෝ බුද්ධ ශාසනේ අධිගච්ඡේ පදං සම්තං සංකාරූප සමං සුඛං සංගේ නම බහුල වූ සතුටින් ඉන්නේ සම්බුදු සසුනේහි සුපසන් වන්නේ සකර දහම් බල සංසිඳුවන්නේ ඉන් සුව ලැබ නිවනට පත්වන්නේ යෝහවේදාරෝ බික්ඛු යුඤ්ඤති බුද්ධ ශාසනේ සෝයිමං ලෝකං පබාසේති අම්බා මුත්තෝ වචන්දිමාති සංගනම වයසින් බාලද වන්නේ ඒවුව සස්නෙහි හොඳට යෙදෙන්නේ නම් හේකික්මුණ බලාකුලින්නේ පුන්සඳමින් මේ ලොව බබලන්නේ